තා ප්‍රශ්න තියනවද YouTube එකේ? ආ ඒ ප්‍රමණයි ස්වාමීන් වහන්සේ. එතකොට අනිත් අයටත් මොකුත් ප්‍රශ්න නැති බවද පේන්නේ. තව අහන්න තියෙද කාල වේලාවත් නිම වීගෙන යනවා. බය වෙන ප්‍රශ්න නැතිනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අද දවසේ අපේ ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාම එකතු වෙලා අදත් අපි ඊටාම වටිනා ධර්ම කාරණා කතා කළා සාකච්ඡා කළා අද අපි කතා කළේ පස්සද්ධිය එහෙම නැත්නම් චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව කියන මේ කාරණය. ඒතර බෝධිපාක්ෂික ධර්ම කතාවේදී පස්සද්ධිය එක අවස්ථාවක පමණක් යෙදෙන ගුණාංගයක් හැටියට දක්වන්නේ ඒක අවස්ථාව තමයි බොජ්ජංග ධර්ම කතාවේදී පස්සද්ධි සම්බොජ්ජංගය හැටියට. එතකොට අපි අද කතා කළා පස්සද්ධිය කියන්නේ කුමක්ද? ඒ ඇති වෙන්නේ කොහොමද? ඒකට සහායක ධර්ම මොනවද? ඒ වගේම එය බොජ්ජංග ධර්මයක් හැටියට වැඩි දියුණු කරන්න වැඩි දියුණු වෙන්නේ කොහොමද කියන කාරණා අපි කතා බහ කළා. එහෙමනම් ඒ ධර්ම කරුණු විග්‍රහ කර ගැනීමෙන් ඒ වගේම ඊටම වටිනා දහම් පැන මතු කළා ඒ වගේම අපේ ස්වාමින් වහන්සේ මහන්සගේ අත්දැකීමත් එක්කලා වටිනා දහම් කරුණු මතු කළා ඒ සියල්ලක් තුළින් හැමදෙනාගේම ධර්මඥානෙ දියුණු කරගන්නට අවස්ථාව සැලසුණා මේ උදාර කුසලය ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක් පමණ කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටළු වලට පිළිතුරු සැපූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ වටිනා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා බෝධියකින් සසර දුකින් මිදීමට හේතු අස්නා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ පින්නතුනේ අපට ලබන සතිය කියන්නේ දෙසැම්බර් මාසේ දෙවනිදා තමයි ලබන සෙනසුරාදා යෙදෙන්නේ. ඒ දිනයට අපේ නිකායේ විශේෂ උත්සවයක් පවතින නිසා අපිට ධර්ම සාකච්ඡා පවත්වන්නට කාල වේලාවක් හිටින්නේ ටිකක් රෑබෝ වෙනවා ඒ වැඩසටහන නිම වෙනකොට ඒ නිසා දෙසැම්බර් 2 සෙනසුරාදා ධර්ම සාකච්ඡා පැවැත්වෙන්නේ නැහැ ඊළඟට ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ දෙසැම්බර් මාසයේ 9 සෙනසුරාදා තමයි ආපහු ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ. හොඳයි හැමදෙනාටම පෙරවසක් නැහැ.